නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සිහිපත් කරගන්නවා දැන් අපි අපට කරුණාවෙන් අද දවසේ තුතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි බැලිමඩ සද්දාශීල අපේ ස්වාමීන් වහන්සේ අපි පාදාභිවන්දනය සිදු කොට ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපිට ඔබ වහන්සේ සම්මුඛ වුණා. ඉතින් ලක්සංඛ්‍යාත පින්වතුන් සමග අප සියලු දෙනා සූදානම් මේ දහම් පිළිසඳර අනුමෝදන් වන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා මේ මිලිඳු මිලිඳු රාජ ප්‍රශ්නේ අපි සාමාන්‍ය ගොඩක් අය මේ මිලින්ද ප්‍රශ්නේ කියනවා. සාමාන්‍යයෙන් සිංහල හරියටම සිංහල භාෂාව මිලින්ද ප්‍රශ්නේ. නමුත් අපිටත් ඒක කියවෙනවා අඩුයි. මිලින්ද ප්‍රශ්නය. ඉතින් ඒ ලැබිච්ච දහම් දායාදය මේ සදහවතුන්ට මෙතෙක් කාලයක් අහන්න ලැබිච්ච එක වාසනාවක් ජීවිතේ. එහි දහම් පරයයන් දැන් අද අපි කතා කරන්න සූදානම් වෙන ප්‍රශ්නේ එහෙම අතිශයින් වැදගත්. ඒ කියන්නේ අපි කලින් මේ පැති ගැන හිතලවත් නැහැ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ මේ උතුම් දහම් පරයයන් ඉස්මතු කිරීම නම් ශ්‍රේෂ්ඨයි. ස්වාමීනි මේ රජතුමත් මේ වගේ පැතුරුණු දිශාවක හිත යොමු කර යොමු කර ඒ ඒ රජතුමාගේ ප්‍රශ්න ඇසිල්ල. ඉතින් රජතුමා කොහොම හරි මේ ප්‍රශ්න අහලා නතර කරනවා. අනිත් එක තමයි මේ මේ මිලින්ද ප්‍රශ්නේ ප්‍රශ්න 44ක් විතර අතුරුදහන් වෙලා තියෙනවා. කියන්නේ පාලි පොතෙන් එන්නේ නැතුව තිබිලා තියෙනවා. ඉතින් ඒවත් එහෙම තිබ්බනම් මුන් ඇති ගොඩක් මේ මෑත භාගයේ තියෙන ප්‍රායෝගිකව මිනිස්සු මේ උලුප්පන ප්‍රශ්න ගැටලු වලට ගොඩාක් උත්තර රහතන් වහන්සේගේ මුවකින්ම නිකුත් වෙලා තිබ්බ අර්ථ. දැන් සමහර ඔය සමහර මුණගැහින අය කතා කළාම කියනවා තමන්ද තිබ්බ ගොඩාක් ප්‍රශ්න නිරවුල් වෙලා ගියා මේ මෙලෙන්ද ප්‍රශ්න නිසා කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ අපි අදත් බලමු අදත් ලස්සන කාරණාවක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අවශ්‍යයි. ඉතින් අපි ඒ සඳහාම ගමු කාලේ ගොඩක් මේ අද තියෙන මාර්ගඵල අවබෝධයට ඇති බාධා ගැන. තුන්වෙනි අපේ මහමෙවුනාවේ මහා මිලින්ද ප්‍රශ්නයේ අනුවාදයේ 42 වෙනි පිටුව තුන්වෙනි පොතේ මොකද මම එහෙම කිව්වේ සමහර ගොඩක් අය පොත ළඟ තියාගෙන තමයි දැන් පුරුදු වෙලා තියෙන්නේ මිලින්ද ප්‍රශ්නය අහන්න. එතනදී අහනවා මහත්ය ඔන්න අපි දන්නේ නැති කාරණාව. අපි මේ ආනන්තතර ආනන්තරේ පාප කර්ම පහ දන්නවා. එහෙමයි ස්වාමී. මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගෙන් ලියසෙල වීම, රහතන් වහන්සේලා ඝාතනය කිරීම සංගවේදී කියලා. ඊළඟට හාමුදුරුවරුන්ට පරාජිකා හතරක් තියෙනවා. ඒ කියන්නේ ආයේ මහානකම එතනින් එහාට නැහැ. හාමුදුරුවරුන්ට පරාජිකා හතරක් තියෙනවා. එතනින් එහාට මහානකම පිහිටන්නේ නැහැ. ඒ පරාජිකා කාන්තාවක් එක්ක අඹසමියන් විදිහට හිටියොත් ඊළඟට සොරකමක් කළොත් එහෙම රජෙන් දඬුවම් විඳින ඊළඟට මනුස්ස ඝාතනයක් කළොත් කලලේ පටන් ඊළඟට තමන් තුල නැති මාර්ගඵල ධ්‍යාන සමාපatti ගැන තියෙනවා කියලා කිව්වොත් එහෙම ඒ පරාජික හතර. ඉතින් ආය මහානකම පිහිටන්නේ එතනින්ම මහාන කම නැති වෙනවා මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරගන්නත් බැහැ. ඊට පස්සේ අපි අහලා නෑනේ මහත්තයා ගිහි පරාජිකා තියෙනවා කියලා. මෙහි මිලින්දා ප්‍රශ්නේ තියෙනවා. ගිහි මිනිසුන්ටත් එවැනි පරාජිකා තියෙනවා. ඒ පරාජිකාවල දක්වන ධර්මය අවබෝධ කරගන්න බෑ. ස්වාමීනි පරාජිකා යන වචනේ තැන පරාජිකා කියන්නේ පෙරදුනා. නිවන් මාර්ගයෙන් පෙරදුනා. ආර්ය භූමියෙන් පෙරදුනා ඊළඟට රහතුන්ගේ ලෝකෙන් පෙරදුනා සම්බුද්ධ ශාසනයේ මඟඵල ලබන ශ්‍රේෂ්ඨත්වයෙන් ඒ යුද්ධයෙන් පෙරදුනා කියලා අර්ථයෙන් පරාජිකා කියලා කියන්නේ. ඉතින් මහත්තයා ගිහි අයටත් පරාජිකා තියෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සෙක් අහලවත් නැහැ. මොනවද පරාජිකා? කියන මේ ලෝකේ යම්කිසි ගිහියෙක් Taman නොදැන Tamanගේ අතින් මව හෝ මරණයට පත්ව. දැන් මේ පරාජිකා ටික තමයි Tamanගේ මව මැරුණොත් Tamanගේ අතින් පරාජිකා වෙනවා. ඒ කියන්නේ යාට ධර්මය අවබෝධ කරන්න බෑ. ඊළඟට පියා මැරෙනවා. රහතු රහතන් වහන්සේ නමක් මැරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීමක් සිද්ධ වෙනවා. ඊළඟට තමයි භික්ෂුණියක් දූෂණය වෙනවා. ඊළඟට නපුරු සිතින් දැන් මම දැක්ක මේ මේකට තියෙන විග්‍රහයත් එක්ක බුදුරජාණන් වහන්සේගෙන් ලේසෙල වීම කියන එක බුදුරජාණන් වහන්සේ නැති කාලෙන් පස්සේ නපුරු සිතින් ඊළඟට ක්‍රෝධ සිතින් ශාසනයට අපහැදුන සිතින් ස්තූප කැඩීම බෝධින් වහන්සේලා කැපීම ඒවා අයිති. ඒකට බෝධියක් නපුරු සිතින් තරහා සිතින් වහිර සිතින් කප කැපුවොත් එහෙම ඔහුට මගපල අවබෝධ කරන එක නැති වෙනවා. ස්වාමීනි මේ වර්තමානයේ බහුලව අපි දකින අවස්ථාවේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ චෛත්‍ය කැඩීම, ස්තූප කැඩීම, ඒවා බුදුරජාණන් වහන්සේගෙන් ලේසෙලවීම කියන එක බුදුරජාණන් වහන්සේ නැති කාලේ කියන්නේ බෝධින් වහන්සේට සහ ස්තූපයත් එක්ක. ස්වාමීනි ධර්මාශෝක රජතුමන්ගේ බිසෝන් වහන්සේ නමක් බෝධි වහන්සේ තමයි බෝ බෝ තිස්සාරක්කිතා කියලා. ඉතින් ඒ අයට නිරේණි ඉතින් දැන් ඉපදිලා ඉන්නේ. ඉතින් ආ ඊළඟට තමයි භික්ෂුණියක් දූෂණය කිරීම. මේවා තමයි පරාජිකා. ස්වාමීනි. ඒතකොට ඒ අයට ධර්මය අවබෝධ කරන්න බෑ. ඒතකොට භික්ෂුණියක් දූෂණය කළා කියන එක ඒක ඒ කාරණාවත් එක තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා ඒ ශාසන බඹසර ප්‍රතිඥා දීලා නිවන කරා යොමුන ඒ ඒ භික්ෂුණියගේ බ්‍රහ්මචාරී බව නැති කිරීම ඒ ඒ කරන කෙනාට ධර්ම අවබෝධය නැති කරලා දානවා. ඒකට මේකෙම අනිත් පැත්තක් තියෙනවා. ඒ තමයි යම්කිසි සුවසේ වැඩෙන්න ශාසන පිළිවෙත රකින උතුම් බ්‍රහ්මචාරීව යන භික්ෂුන් වහන්සේ නමක් යම්කිසි ස්ත්‍රියක් මායමින් ඒ ස්ත්‍රිය මේව වෙලා මුල් වෙලා ඒ උතුම් පැවිදි ජීවිතේ බඹසර නැති කළොත් එහෙම අර හාමුදුරන්ගේ පිරිසුදු ජීවිතේ කෙලෙසලා දාන්න කටයුතු කළොත් එහෙම ඒ ඒ ස්ත්‍රියට ධර්ම අවබෝධයට ඒක නොහැකියාවක් වෙනවා. ස්වාමිනේ ධර්ම අවබෝධය මෙයක් මේ සිදු කරගන්න බැරුව යනවා. විපාක වශයෙන් නිරේත අනිවාර්යෙන්ම හැමදේම සිද්ධ වෙනවා. එහෙම කියන්න බෑ. එහෙමයි. ඒක ඒක ඒක මේ මේ මෙතන තියෙන පාරාජිකා. දැන් මෙතන තියෙනවා දැන් මෙතන රජ්ජුරු අහන්නේ දැන් මෙහෙමයි. දැන් මම අයියේ ওই කරුණු ටික අරගෙන මේවා පාරාජිකා කියලා විස්තර කළේ. දැන් රජ්ජුරු අහන්නේ වෙන ප්‍රශ්නයක්. නමුත් රජ්ජුරු අහන ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න බෑ ගිහි පාරාජිකා ගැන දන්නේ නැතුව. එහෙමයි. ඉතින් මහත්ය කියන්නේ මේ ගිහි මිනිස්සු මේවා ගිහි පරාජිකා කියලා දන්නවද? මේ දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැහනේ. පරාජිකා කියන වචනේම වික්ෂුන් වහන්සේ උදෙසා පවතින දෙයක් විදිහට සමහර විට ඒක ගොඩාක් ගොඩාක් වික්ෂුන් වහන්සේලා උදෙසාම තියනවා කියලා නේ හිතාගෙන හිටියේ. ඉතින් ඔන්න රජුරු අහනවා මේ ලෝකේ යම්කිසි කෙනෙක් අම්මාට එයාගේ අතින් අම්මා මැරිලා එයා දන්නේ නැහැ. තාත්තා මැරිලා එයා එයා දන්නේ නැහැ. මහත්තයා කොහොමද දන්නේ නැතුව අම්මයි තාත්තයි මැරෙන්නේ? ක්‍රමයක් තියෙනවා. අවශ්‍යයි. ඒ තමයි ඔන්නේ ස්පිරිතාලේ නවත්තලා. අම්මයි අම්මා හරි තාත්තා හරි බට ගහලා දැන් ඔන්න ඉන්නවා. ඒතර මෙයා දුක් විඳ විඳ ඉනකොට දොස්තර ඇවිල්ලා කියනවා මෙයාව මේ මේ මේ බේර ගන්න ඕන මෙහිමයි මේ මේ මෙයාව බේර ගන්න බෑ දැන් කොහොමටත් මැරෙනවා තව ටිකකින් අපරාධේ බට ගහලා තියෙන ලොකු වියදමක් තවත් ලෙඩිකුරු ගහන්න පුළුවන් මේක ගලවන්න පුළුවන් හැබැයි ඔයාලා අස්සම් කරන්න අපරාධනේ ගහලා තියෙන්නේ. මෙයාත් විඳෝ විඳෝ ඉන්නවා මේ කියලා. එහෙමයි. ඒකට එයා කල්පනා කරන ඇත්ත නේන. ඉතින් කොහොමදක් මැරෙනවනේ. ඊළඟට දොස්තරවලුනි කියන්නේ අපි නෙවෙයිනේ. ඉතින් ඒ නිසා තවල් ලෙඩුන්ට මේක පාවිච්චි කරන්නත් පුළුවන් කියලා අස්සම් කරනවා. බත ගලවනවා. ඒකට ඒ කාරණෙන් මැරෙනවා අම්මා. තාත්තා මැරෙනවා. ඒ ඉතින් මෙයාලා අඳාගෙන දොදාගෙන ඇවිල්ලා මලගම කරනවා. ඔන්න දැන් අම්මා තාත්තා මෙයාගේ අතින් මැරිලා මෙයා දන්නේ මේ මරණයට තමන් හවුල් කියලා මෙයා දන්නේ නැහැ. එහෙනම් තමන් නොදැනගෙන මව මැරෙන්න පියා මැරෙන්න බැරිද? එහෙම අවස්ථාවක් තියෙනවා. තියෙනවා මේ රජුරු අහනවා නේක. රජුරු උපකල්පනය කළානේ අහන්නේ අනාගතයේ ගැටලු. ඒකට තමන් දන්නේ නැතුව තමන්ගේ අතින් මව මැරිලා පියා මැරිලා ඊට පස්සේ රහතුන් හෝ මරණයටපත් වෙලා ඇයි මහත්තයා රහතන් වහන්සේලා මරණයටපත් වෙනවා කියන්නේ වලගම්බා රජුරන්ගේ කාලේ මේ මිනිමස් කන්න ගත්තනේ මිනිස්සු. විශේෂයෙන් සංඝයා වහන්සේලා තමයි මරණ කාලා තියෙන්නේ. ඇයි අයිතිකාරයෙක් නෑනේ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේ නමක් තමන්ගේ අතින් මරණයටපත් වෙලා තිබ්බොත් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීමක් සිද්ධ කරලා තිබ්බොත් අද කාලේ හැටියට නපුරු සිතින් තරහ සිතින් ක්‍රෝධ සිතින් බෝධියක් කපලා ඡායයක් කඩලා එහෙම තිබුණොත් එහෙම ඊළඟට භික්ෂුණියක් දූෂණය කරලා තිබුණා. එතකොට ආන් ඒ වාගේ කෙනෙක් මේ බුද්ධ ශාසනයේ පිහිටක් නොලබන, ಗುಣ නොවැඩෙන අභෞවේ තත්වයකට වැටිලා ඉන්නවා. එයා පස්සේ කාලෙක මහාන වෙනවා. දැන් එයා අම්මා එයාගේ අතින් අම්මා තාත්තා නේද එයා දන්නේ නැහැ. මහාන වෙනවා. තේරුණා නේද? ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? දන්නේ නැතු මෙයා මහාන වෙනවා. ඊට පස්සේ මේ තමා පරාජිකාවකට පත් වෙලා කියලා මෙයා දන්නේ වෙන කිසිවෙකුත් ඔහුට කිව්වෙත් නැහැ. උඹගේ අතින් අම්මා මැරුණා. මරණ අම්මගේ මරණයට උඹ සම්බන්ධයි. තාත්තගේ මරණයට උඹ සම්බන්ධයි. කියලා කවුරුත් කියන්නේත් නැහැ. එතකොට හාන් කවිසියක් මේ මහාන වෙන එක්කෙනා දන්නේ නැහැ. නමුත් එයාගේ අතින් ඒවා වෙලා එකක් හරි. ඊට පස්සේ එකල්හි ඒ පැවිදි වූ තැනැත්තා මනාකොට පිළිවෙතෙහි දේ දෙන්නේ වේ. මෙයා මහාන වෙලා සංසාර බය දැකලා හොඳට සිල් රකිනවා. හොඳට භාවනා කරනවා. හොඳට ඉන්ද්‍රිය සංවරය කරනවා. නවාංග ශාස්ත්‍රීය ශාසනයම හොඳට ඉගෙන ගන්නවා. අල්පේච්ඡව ඉන්නවා. එසේ ඇති කල්ලි ඔහුට මාර්ග මාර්ගඵල අවබෝධයක් වන්නේද? එයාට එයාට මාර්ගඵල අවබෝධයක් වෙනවද කියලා. ඊට පස්සේ කියනවා නැත රජතුමනි වෙන්නේ නැහැ. ඉතින් ස්වාමිනේ කාරණා මොකද්ද කියනවා මහරජාන්නේ මාර්ගඵල අවබෝධයට තියෙන්න ඕන කියනවා වාසනා ගුණයක්. මාර්ගඵල අවබෝධයට වාසනා ගුණයක් තියෙන්න ඕන. ගිහි පාරාජිකා වීමෙන් ඒ වාසනා ගුණේ නැතිවිලා යනවා. දැන් ඔය මේ බට ගහන සිද්ධි, බට ගලවන සිද්ධි මේ අපි මහමෙවුනාවෙන් හදනගා කියනවා මිසක්කා කවුදෝවා කියන්නේ? ඇයි මෙච්චර මේවා පුන පුනා කියන්නේ? ඉදිරියට එනවා. ඊට පස්සේ අම්මලාම කියනවා මට නම් මේ දුකසේ විඳව විඳව මැරෙන්න බෑ මං මේ ඉස්පිරිතාලේ හිටියොත් ඉන්ජෙක්ෂන් එකක් හරි ගහපල්ලා කියලා. එතකොට බටහිර ක්‍රම එනවනේ ලංකාවට. එතකොට ඉන්ජෙක්ෂන් ගහනවා. මැරෙන්න. නිින්දෙම මැරිලා යන්න. එතකොට දන්නේ අර දරුවා එකෙන් තමන් පාරාජිකාවටපත් වෙනවා කියලා. ධර්ම අවබෝධ කරන්න බෑ, ගුණ වශයෙන් වැඩින්න බෑ යාට. ස්වාමීනි, හරිම පුදුමයි අර තමන් තුළ තියෙන වාසනා සම්පත්තිය කුසලතාව නැති වෙලා ඒකෙන් ධර්ම අවබෝධ කරන වාසනාව නැති වෙනවා. එහෙමයි. දැන් මහත්ය දැන් මේ වාසනාව කියන්නේ කෑමකුණත් රහක් තියෙනවනේ. එහෙසම්. දැන් අපි කියමු අද්ගුණේ කියලා. උයන්න පුළුවන් කට්ටියට. අද්ගුණේ. ඒ වගේ තමයි ධර්මයේ හැසිරෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන වාසනා ගුණේ නෑ. දැන් මේක අපේ රහතන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. කියනවා ඒ වාසනා ගුණයක් තියෙනවා නම් සිය ක්‍රියාව හේතුවෙන් අර හේතු වාසනාව මුලින්ම නිම්ම නැසී ගියා. මාර්ගඵල අවබෝධ වෙන්නේ නැති නිසා. ඒ නිසා දැන් තේරුම් ගන්න මාර්ගඵල අවබෝධ කරන්ට වාසනා ගුණය කියලා එකක් තියෙන්න ඕන. ඒ සමහර අයගේ ඇති ඒක නැසෙන්න දෙන්න එපා. දැන් මහත්තයා ඔය වයසක මිනිසුන්ට ඔය වයසක ආච්චිලා කියලා ඉන්නව නේද පන්සල්වල. ඔය කොහේ වුණත් ඉන්නේ අසපෝලා සිල් ගන්නවා, පන්සල්වල සිල් ගන්නවා, සිල් ගන්නවා වයසක ගොඩාක් වාසනා ගුණේ නැසාගෙන. කොච්චර බණ කිව්වත් යන්නේ ඒකයි ගොඩාක් සාර්ථක මේ ධර්ම දේශනා කරන එක තරුණ පිරිස් ළමා පිරිස් අන්න මේ ධර්මය යන උන් ඒකයි අපි තැන් තැන් වල ගිහිල්ලා තරුණ ළමයින්ට වැඩසටහන් කර කර කියලා දෙන්නේ සැරට හරි තොපි නැසෙන්න එපා වාසනා ගුණ නහගෙන තියාගන්න එපා ධර්ම අවබෝධයේ තියෙන ගුණේ නහගෙන තියන්න එපා තොපි දුක් විඳ විඳ ඉඳී අවසාන කාලේ සිල් රෙද්දා පොරව ගන්නකොට නැසිච්ච උන් පිරිසක් විදිහට ඉන්න එපා කියන්නේ ඒකයි. ස්වාමීනි අවසන්. දැන් ගොඩාක් ඔය ධර්ම දේශනාවලට දැන් ඔන වස් කාලේ අපිට ධර්ම දේශනාවලට ආරාධනා කරනවා. මම නම් යන්නේ නැහැ. ඒ යන්නේ නැති හේතුව තමයි ගොඩාක් සමහර වෙලාවට ධර්ම දේශනා මාලාවකට තමයි කතා කරන්නේ අතර. එතකොට දැන් ධර්ම දේශනාවට හත් නමක් වැඩියෝ හත් ආකාරයකට බණ කියනවා. ඉතින් මිනිස්සු හත් ආකාරයකින් වටහා ගන්නවා. ඒක මම හිතනවා සාර්ථක මදි කියලා. අනිත් එක තමයි ගොඩාක් දැන් අපි කියමු කටින බන කියලා එහෙම කිව්වොත් බන මඩු පිරෙන්නේම ආච්චිලා කියලාගෙන. ඊට වැඩි හොඳ නැද්ද ඉස්කෝලේ වැඩසටහන්, විශ්වවිද්‍යාලවල වැඩසටහන්, තරුණ සභාවල වැඩසටහන්. නේද? ඒ නිසා මේ තරුණ පිරිස එකතු වෙලා වැඩසටහන් සංවිධානය කරනවා නම් ඇයි ඒ අයට මේ ಗುಣ වාසනා සම්පත්තිය රැකෙන හැටි කියලා දෙන්න ඕන. ඔව්. ඒකයි. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ මේක අතරතුර කාරණාවක් මතක් වෙච්ච නිසා කියන්නේ. ඒ නිසා සමහර මිනිසුන්ට හිතෙනවා අනේ මේ හාමුදුරුවෝ ගෙන්නලා අපේ කටිනේට බණක් කියව ගන්න නැත්නම්. හොඳම දේ තමයි මේ බලන් ලස්සන දහම් කාරණා මිලින්ද ප්‍රශ්නේ කතා වෙනවා. මේ මිලින්ද ප්‍රශ්නෙට දායකත්වයක් දරලා ඔබගේ දායකත්වය මේ ලෝකෙට මේ නිර්මල ධර්මය ඇහෙන්න සලස්වන්නේ මේක ලක්ෂ ගාණක් අහනවා. මේ ආච්චිලා සියලගෙන් පිරුණු බණ මඩුවල උන්වහන්සේ ගොඩ ඒ මිනිස්සු ගොඩාක් තුරට සාවධානව නෙමෙයි මේ ධර්මය අහන්නේ. ගොඩක් අය වාසනා සම්පත්තිය නැති කරගෙන බුද්ධ රත්නයට ගරහලා ධර්ම රත්නයට ගරහලා සංඝයාට ගරහලා දැන් අර මොකෙද්ද එකෙක් අර සංඝයාගේ සීලයට ගරහ ගරහ යන්නේ එකෙක්. දැන් ඒ වසලයාගේ කතාව අහලා දැන් කවුරු හරි ඔකට හූමිටි තියතිය හිටියොත් මහා හොඳ පිරිසිදු සිල් තියෙන බ්‍රහ්මචාරී ඊළඟට පාරිශුද්ධව මහානකම කරගෙන යන භික්ෂුන් වහන්සේලා කොච්චර ඉන්නවද මහත්තයා? ආරණ්‍ය වල විතරක් නෙවෙයි පන්සල් වලත් ඉන්නවනේ. එතකොට මේ කවුරු හරි අසත්පුරුෂයෙක්ගේ වචනෙන් මොකක් හරි අසත්පුරුෂයෝනේ මේවා කරන්නේ. එතකොට ඕවට හෝමිති තියලා ආ ඇත්තද කියලා මේ වල් කතා කියලා සංඝ ගෞරවේ නසාගත්තොත් ඒ ධර්ම අවබෝධ කිරීමේ වාසනා ගුණේ නැසාගත්තොත් දෙයනේ අපි කොච්චර මහන්සි වෙනවද මේ කී කියා කී කියා මිනිසුන්ට තුනුරුවන් සරණ රැකගෙන මේ ධර්මයේ අවබෝධ කිරීමේ වාසනා ගුණේ රැකලා දෙන්නයි මේ මහන්සි වෙන්නේ. තේරුණා නේද? ඉතින් කියනවා ස්වාමීනි නාගසේන මහරහතන්වන්සේ කියනවා වාසනා ගුණේ නැසෙලා නිසා මේ අය පස්සේ කාලේ කොච්චර සීල් රැක්කත් කොච්චර භාවනා කළත් කොච්චර ඉන්ද්‍රිය සංවරය කළත් ඒ ඇයට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ ඔබ වහන්සේලා මේ ධර්මයේ කියනකොට පවසනවා නේද? දන්නා තැනැත්තාටයි කුකුස් ඇති වෙන්නේ කුකුස් ඇති වෙන විටයි මාර්ගයේ වැසෙන්නේ සිත වැසී ගිය කල්හි මාර්ගඵල අවබෝධයක් නොවේ. ඒ කියන්නේ තමන්ගෙන් වෙච්ච වැරදි දැනගෙන ඒවට කුකුස් කර කර ඉන්නකොට මේ ධර්මය අවබෝධ කරන්න තියෙන මාවත වැහෙනවා. තමන්ගෙන් වෙච්ච වැරදි දැනගෙන කුකුස් කර කර පසුතැවිලි තැවිලි ඉන්නකොට ධර්ම අවබෝධය කරන මාර්ගය වැහෙනවා. ස්වාමීනි එහෙම අවවාදයක්ත් තියෙනවා. බුද්ධ වචනයක් නේ. අවශ්‍යයි. දැන් පසුතැවිලි වෙවි ඉන්නකොට තමන්ගෙන් වෙච්ච වැරදි ගැන හිත හිතා එයාට පසුතැවිල්ල කියන්නේ එයාගේ ධර්ම මාර්ගය වහනවා. ඉතින් හිත වැසී ගිය කල්ලි හිත වැහුණාට පස්සේ දෝමනස්යෙන් පසුතැවිල්ලෙන් කුකුසින් ඔහුට ධර්ම අවබෝධයක් වෙන්නේ නැහැ. ඉතින් ඔහොම බණ ඔබ වහන්සේලා කියනවා. ස්වාමීනි, ඉතින් මේ මිනිස්සයා මේ පරාජිකා වෙච්ච කෙනා වරද්ද දකින්නේ නැහනේ. එයාට කුකුසුත් නැහනේ. පසුතැවිල්ලකුත් නැහනේ අම්මා මැරුණා තාත්තා මැරුණා කියලා. එයා දන්නේත් නැහැ. පසුතැවිල්ලකුත් නැහැ. ඉතින් හිත සාන්ත කරගෙන Taman සතුටු වෙවි මේ ශාසනයේ ඉන්නවා. ඉතින් ඒක හරි වැඩන්නේ. ඉතින් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේයි. මේ කියනවා ඔබ වහන්සේ මේක හරියට විසඳන්නේ කියනවා. ඉතින් ඒ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණනි, "ඊතා හොඳින් සීසාන ලද, පෝරු ගාන ලද, ඊතා හොඳ මඩින් යුතු සාරවත් කුඹුරෙහි සාරවත් වූ සුවසේ වැඩෙන සුළු බීජේ පැලවෙනවා නේද? හොඳ සාරවත් කුඹුරක් හදලා තියෙද්දී ඒකට බීජයක් දැම්මොත් පැලවෙනවනේ. ස්වාමිනී පැලවෙනවා. ඉතින් ඔය බීජය දානවා ගල් පතුරක් උඩට. දැන් පැලවෙනවා දැව්වා. අනේ ස්වාමිනී පැලවෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? කියනවා ස්වාමීනි මඩ ගොඩේ පස්වල හැදෙන බීජේ කොහොමනම් ගල් උඩ හැදෙන්නද? මොකද ගලේ ගුණේ නැහැ. පස්වල හැදෙන්න ඕන ගහක ගල් පතුරේ හැදෙන්න ගලේ ගුණේ නැහැ බීජ නෙවෙයි. ඒකට අර රකින්න සීලේ රකින්න සමාධියේ වඩන ඊළඟට පුරුදු කරන ඉන්ද්‍රිය සංවරේ ඒ ගුණ මුල් බැසගෙන ධර්ම අවබෝධයක් ලබලා දෙන්න මොහුට භූමියක් නැහැ කලින් මේක වනසාගෙන ප්‍රතිපත්තිය වැරදි නැහැ සිල් රකින්න එකේ වැරද්ද නැහැ ඒ වගේ තියෙනවා විපාක මේ ජීවිතේ දෙන්නේ නැහැ ඒ ඊළඟ ජීවිතේ දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. හරි පුදුමයි ස්වාමීනි අර තමන් ගල්තලාවක් වගේ තමන්ගේ අධ්‍යාත්මය අර බලන්න මේ ගිහි පාරාජිකාවක් වුණොත් විශේෂයෙන් ඒකයි දැන් සාමාර සල්ලාලකම් වලට සමහර වෙලාවට අපි කියමුකෝ භික්ෂුණියකට කරදර කරලා තිබ්බොත් එහෙම. ඉතින් කොච්චර භයානකයිද නේද? ඊට පස්සේ තියෙනවා ඉතින් ඒ ගල් තරාවේ ගල් තලාවේ අර බීජයක් පැලවෙන උපකාරක ධර්ම නැහැ කියනවා. ඒ නිසා බීජය පැලවෙන. ආන්න ඒ වගේ තමයි කියනවා. ගිහි පරාජිකාවල ලක්ුණාට පස්සේ එයා දන්නේ නැති වුණා. එයා පස්සේ කාලෙක මහාන වෙලා හොඳට මහානකම කරගෙන ගියා. එයාගේ මුලින්ම වාසනා ගුණේ නැසිලා නිසා අර විච්ච පරාජිකාවලින් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා දැන් මෙහෙමත් දැන් අපි කියමු පැවිදි පරාජිකාවකට ලක්විච්ච කෙනෙකුට එයා සාමණේර නමක් වෙලා ආරාමිකෙක් වෙලා උපාසකෙක් වෙලා හොඳට ಗುಣධර්ම වඩ아가න යන්න පුළුවන්. ඒතකොට ඔහුට මේ ජීවිතේ ධර්ම අවබෝධයට බාධාවක් වෙනව වෙනවා. නමුත් ඊළඟ ජීවිතේ හරි සත්පුරුෂයන් ළඟට යන්න පුළුවන්. හැබැයි හරියට Taman ධර්මයේ හැසිරුණොත් දැන් මෙතන ගිහි පරාජිකාවට ලක් වෙච්ච කෙනෙකුට උනා හරියට ධර්මයේ ඇහුවොත් එහෙම මේ ජීවිතේ නැතත් ඊළඟ ජීවිතේ හරි ධර්ම අවබෝධයට පුළුවන්. හැබැයි මව මැරුණොත් පියා මැරුණොත් නම් අනිවාර්යෙන් මේ කර්ම විපාකයට කර්ම විපාක ඊළඟ ජීවිතේ නිරේ යනවා. මොකද අජාසත්ත වගේ. අජාසත්ත කියන්නේ අවසාන කාලේ මිහි මණ්ඩලයේ පෘථග්ජන ධර්මය අවබෝධ නොකරපු අය අතර අජාසත්ත තරම් ශ්‍රද්ධාවන්තෙක් ඉඳලා නැහැ. දැන් බලන්න දේවදත්තයා කියන අසත්පුරුෂයා ආශ්‍රය කරපු නිසා වාසනා ගුණේ නැහුණනේ. අජාසත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පළවෙනි බණපදයේ අහනකොටම බුදුරජාණන් වහන්සේ දැනගත්තා අජාසත් මව මරලා පියා මරලා තිබ්බේ නැත්තම් ඔය අහන බණපදෙන්න සෝවාන් වෙනවා කියලා. බලන්න සෝවාන් මේ බුදුරජාණන් වහන්සේගේ මුවෙන් අදමානෙට වචන පිට වෙන්නේ නැහනේ. උද සෝවාන් වෙන්න පින තිබ්බ කෙනෙක්. බුදු කෙනෙකුත් මොන ගැහිලා ඊට කලින් පියා මැරිච්ච නිසා තමන්ගේ අතින් වාසනා ගුණේ නැසුණානේ. කොච්චර භයානකයිද මහත්තයා. අපිත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිමු කියලා මේ මිනිස්සු ඔක්කොම කිය කියා ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් දකි. ඒ බුදුරජාණන් වහන්සේ සම්මුඛී භූත වෙනකොට තමන්ගේ අතින් අකුසලයක් වෙලා තිබුණා. හරි පුදුමයි. හරිම අවා මේ අවා මහා වාසනාවක් වෙනවනේ. ඊට පස්සේ තියෙනවා රජතුමනි වාසනා ගුණය කියලා එකක් තියෙනවා කියන මේ ධර්මය අවබෝධ කරගන්න ගිහි පාරාජිකා වුණාට පස්සේ ඒ වාසනා ගුණේ නෑ. ඒ නිසා කොච්චර ධර්මයේ හැසුණත් මාර්ගඵල අවබෝධ වෙන්නේ නෑ කියලා. මාර්ගඵල අවබෝධ වෙන්නේ නෑ කියන එකේ අර්ථය එයා රකින්න සීලේ මේ රකින්න ගුණධර්මයේ වර්ණ භාවනාවේ කුසල් නෑ කියන එක නෙමෙයි. එයා කරන හැම එකටම පින් රැස් වෙනවා, කුසල් රැස් වෙනවා, ඒව තියෙනවා. ධර්ම අවබෝධයයි වෙන්නේ නැත්තේ. ගමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගي වැඩින්නේ නැහැ අපිටම. Taman තුල ඒකට ඔව් දැන් ඒකෙන් තේරෙනවා නේද ආර්ය අෂ්ටාංග මාර්ගෙත් වැඩෙන්න වාසනා ගුණයක් තියෙන්න ඕන කියලා. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණය යම් විදියකට වැඩුණා නම් අනිවාර්යෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නම මාර්ගඵල අවබෝධයනේ. ඒ මාවත තියෙන්නේ ඒ පිරිසමනේ. ඊට පස්සේ තියෙනවා උපමාවක් ආයි කියනවා අපේ නාගසේන මහරහතන් වහන්සේ මధుර මනෝහර කොට කියන උපමාව තමයි රජතුමනි ලී දණ්ඩා, ගල් කැටයක්, පොළු, මුගුරු ආදිය පොළොවේ අදාළ තැන්වල වැටි තිබේ. ඒ රජතුමනි ඒව අරගෙන අහසට දැම්මොත් අහස ඒ විදිහට රැඳිලා තියෙනවා. අනේ නෑ ස්වාමීනි. ඇයි ඒ කියලා හෙවෝ. ගල් දඬු ඒවා කියන ඒවා පොළොවේ රැඳෙන්න පුළුවන්. නමුත් අහස කියන්නේ යම රැඳෙන තැන නෙවෙයි. ඒ නිසා අහස කියන්නේ රැඳෙන්න අභෞවිය. ආන් ඒ වගේ තමයි යාගිත මාර්ගඵල අවබෝධය නැමැති කුසල් ගිහි පරාජිකා වුණ කෙනාගේ හිත ආකාශය වගේ කියලා රඳින්නේ. ස්වාමීන් අවසරයි. කොහොමහත් අපි කතා කරගෙන හිටියේ ධර්ම අවබෝධය නොවෙන්ට ධර්ම අවබෝධය වෙන්න තියෙන වාසනා ගුණේ නැති කර ගන්නවා ගිහි පරාජිකා වලින් කියලා. ඒතර දැන් ඒක මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ලීසෙලවීම ඒ ගණීට වැටෙන්නේ නපුරු සිතින් ක්‍රෝධ සිතින් බෝධි ස්තූප විනාශ කිරීම ඊළඟට රහතන ආලන්තරී පාප කර්මයේ සිදු වෙනවා ඒ වගේ අටුවාවල තියෙන ඒ වගේම කර්මයක් සකස් වෙනවා කියලා ඊට පස්සේ රහතන් වහන්සේලාව ඝාතනය වීම ඊට පස්සේ භික්ෂුණියක් දූෂණය කිරීම ඒවා තමයි තියෙන්නේ. එතකොට සංඝ ભેදේ කියන එකට තියෙන මෙතන භික්ෂුණියක් දූෂණය කිරීම. එතකොට බලන්න මව්ට උපස්ථාන කිරීමෙන් පියාට උපස්ථාන කිරීමෙන් බුද්ධ ගෞරවයෙන් ස්තූප බෝධි කෙරෙහි තියෙන ගෞරවයෙන් උපස්ථාන කිරීමෙන් ස්තූප බෝධි කෙරෙහි කරන පූජාවලින් ඊළඟට රහතන් වහන්සේලාගේ ගුණ සිහි කිරීමෙන් රහතන් වහන්සේලාට ගරු කිරීමෙන් ඊළඟට භික්ෂුණීන්ට ගරු කිරීමෙන් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව පෝෂණය වෙනවා. ඒක සුවිශාල කාරණාවක් නේ ස්වාමීනි. අපිට හිතන්නේ නැහැනේ අපි බෝධියකට වඳිනකොට, සෑයකට වඳිනකොට, චෛත්‍ය හදනකොට, බෝධි රෝපණය කරනකොට, සංඝයාට ගරු කරනකොට, රහතුන්ගේ ගුණ කියනකොට, මවගේ පියාගේ ගුණ කියනකොට, මවට පියාට උපස්ථාන කරනකොට ධර්මයේ අවබෝධ වීමේ වාසනා සම්පත්තිය වැඩෙනවා කියලා ලෝක සත්‍යය දන්නේ අනේ ස්වාමීනි මේ ගොඩක් අරමුණ ඇති කරගන්න තැන තමයි ඒව කරන්න එපා මේ භාවනාව පටන් ගන්න දැන් ඉතින් ඒක තමයි ඉතින් එහෙම වෙන්නේ මවට සලකන්නේ නැතුව අම්මයි තාත්තයි වැඩිහිටි නිවාසේ දාලා හරිද ඊට පස්සේ තුනුරුවන්ටක් ගහහලා චෛත්‍ය වලට බෝධි වලට ගහහලා චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා වලට ගරහලා, රහතන් වහන්සේලාට ගරහලා, ඊට පස්සේ සුදුරෙද්ද පොරවගෙන අවසාන කාලේ බණමණුවේ ඉඳ ගන්නවා. මහත්ය ඊටු වාසනා ගුණේ නැසගෙන ඉතින්. වැඩිලා නැහැනේ, හැකිලිලා ගිල්ලානේ. ඉතින් ඔවුන් අතින් නෝන කල්පනා කරන්න දක්ෂ කෙනෙක් හිටියොත් ගොඩ යන්න පුළුවන්. ඉතින් ඒකයි මේ කියන්නේ මේ තරුණ පිරිසම මේකට මේ ඒ වගේම මේ වැඩිහිටි ගොඩක් වයසට ගිහිල්ලත් නැති ඊළඟ පුංචි කාලේ ඉඳලා මේ ಗುಣ රැකගෙන හිටියොත් කවදා හරි සැනසෙල්ලක් වෙනස. ඉතින් ඒකයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා ගොඩබිමේ ගින්දරක් පත් වෙන විදිහට වතුර උඩපත් වේද කියලා. ඊට පස්සේ නෑ ස්වාමීනි කියන. ඇයි ඇයි අහනවා? වතුර උඩ ගින්දරක් පත්තු වෙන ස්වභාවය නෑ මේ ගුණේ නැහැ කියනවා. ආන් ඒ වගේ තමයි මාර්ගඵල අවබෝධය, ධර්ම අවබෝධය කෙනෙක්ගේ හිතේ සිද්ධ වෙන්නේ. ඒ ධර්ම අවබෝධයට වාසනා ගුණයක් තියෙන්න ඕන ඇතුලේ. ගිහි පරාජිකාවලින් ඒ වාසනා ගුණේ නැසලා දානවා. ඒකට මදුර්ලභව ලැබිච්ච දැන් අටක්ෂණ ගත්තොත් එම අක්කන අට ගත්තොත් නිරේ මිදිලා, තිරිසන් ලෝකයෙන් මිදිලා, ත්‍රේත අසුර ලෝකවලින් මිදිලා, අසඤ්ඤ ලෝකවලින් මිදිලා ප්‍රත්‍යන්ත දේශවල ධර්මයේ ඇහෙන්නේ නැති මේ පැතිවල ඉපදෙන්නේත් නැතුව ඊළඟට බුදවරු නැති කාලේ නැතුව බුදුරජාන් වහන්සේ ඉන්න කාලෙත් ඉපදිලා ධර්මයේ ඇහෙද්දී ඔය වගේ ඔන්න අමාරුම ෂණයක් ලැබිච්ච වෙලාවේ මේ ටික වුණොත් අමාරුම ෂණයක් ලැබිච්ච වෙලාවේ මේ ටික වුණොත් නේද? දැන් මේ එක එක නපුරු මිනිස්සු මේ සංඝ ගෞරවය නැති කරලා තුනුරුවන් කෙරෙහි තියෙන ගෞරවය නැති කරලා මිනිස්සු පත් කරන්නේ ධර්ම අවබෝධ කිරීමේ වාසනා ගුණේ නැසන්ට නේද මො? ස්වාමීන් දැන් අපේ තරුණ දරුවන් ඒ කාරණා ඔබ වහන්සේ මතක් කළ කාරණාත් එහෙම අනුමෝදන් වෙලා තමන්ගේ වාසනා ගුණය හානි කරගත්තා. වාසනා ගුණයට හානි කරගන්න නැතු ඉන්න. එහෙමයි ස්වාමීන්. මවට ගෞරවයෙන් පියාට ගෞරවයෙන් තුනුරුවන්ට ගෞරවයෙන් රහතන් වහන්සේලාට ගෞරවයෙන් ඊළඟට ඒ අරහත් ගෞරවයත් එකයි භික්ෂුණීන් කියන සංඝ ගෞරවය. තියෙන්නේ මව පියා තුනුරුවන් යතන තියෙන්නේ. මව පියා තුනුරුවා. අම්මා තාත්තා සාමාන්‍ය සුළු පරිසරිත කියලා හිතන්න එපා. ස්වාමිනේ තව දෙයක් දැන් මේ පරාජිකා මට්ටමේ නොවුනත් අපි විශේෂයෙන් අපේ දරුවන් ගැන හිතුවොත් එහෙම වීඩියෝ බලන්න යොමු වෙලා තියෙනවා ආදි වශයෙන් නරක මිතුරන් ආශ්‍රය කරන්නේ ඒ වගේම නරක කාරණා මේ අන්තනෝමතිකව අනුමෝදන් වෙනවා. මහා සංඝරත්නයට චෝදනා කරන අවස්ථාවේ කවුරු හරි ඒක තමන්ම හරි කියලා ගන්න පුළුවන්. ආදි වශයෙන් මේ මේ කුඩා කුඩා කාරණා ඔස්සේ තමන්ගේ වාසනාව. ඒකට අර ගිහි පරාජිකා මට්ටමට නොවැටෙන කාරණාවක් කියන්නකෝ. ඒකට ඒ වගේන් එයා කරුණු කාරණා තේරුම් අරන් නැගී හිටියේ නැත්තම් ධර්මාභෝධිත බාධායි. ඉතින් අද කාලේ ඉතින් සුළු පිරිසයි මහත්ය ධර්මාභෝධිත කුසල් තියන අය බේරෙන්නේ. ඉතින් ඒ අහිංසක මිනිස්සු හොය හොයා තමයි මේ ධර්මයේ මේ දහම් පණවිඩය අරන් යන්නේ බේරිලා වරෙව් කියලා. අනේ ස්වාමීන් දැන් මනුස්ස ලෝකෙට අපි ආවනේ. ඒකේ උපමාවක් විදිහට ගත්තොත් එහෙම ගම් වතුරට මිනිස්සු ගහගෙන ගිහිල්ලා හරිද? ගමක්ම වතුරෙන් යට වුණාට පස්සේ නෝනැති කෙනෙක් බේරිලා බෝට්ටුවක් හදාගෙන බෝට්ටුවේ මේ අර ගම් වතුරෙන් පිරිච්ච ගමේ ගිහිල්ලා හැම තැනම හොයනවා බේරිච්ච කෙනෙක් ඉන්නවද කියලා බෝට්ටුවට දාගන්න. එවැනි තත්ත්වයක් නිසා. ඒ වගේ. එහෙමයි. ඒක බෝට්ටුවෙන් නුවණැති පුරුෂයා හොයනවා කියලා කියන්නේ මේ දහම් හඬින් තමයි හොයන්නේ. මේ දහම් හඬෙන් තමයි කෙනාව හොයන්නේ. තේරුණා නේද? සාලෝකේ කොතනක හරි බේරිච්ච කෙනෙක් ඉන්නවාද කියලා. සහ බේරෙන්ද? ආය නොවැස නොවැනසෙන්ද? ඉතින් ඒ වගේ ඊට පස්සේ විස්තර කරනවා මහරජාණනි ඔන්න ඔයගේ තමයි ගිහි පරාජිකාවන්ට පත්වීමේ මාර්ගඵල අවබෝධයෙන් තියෙන වාසනා ගුණය නැති වෙනවා කියනවා. වාසනා ගුණය නැති තැන මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඉතින් ස්වාමිනී නාගසේනයන් වහන්සේ දැන් පැවසූ කරුණේ අරුත් ගැන යලිත් සිතාව අදාළ මැනව. කුකුස් ඇති කෙනෙකුට කුසල් මඟ වෙනසෙන්නේය. කියා සිතට සිතකට වරදක් පනවා වදාළ තැන මා නොදැක්කේය. මාහට ඒ පහදා දෙන්න. මහරජාණන් නොදන්නා තැනක විසින් හලාහල දැන් කියනවා ස්වාමීනි නොදන්නා කෙනාට වරදක් වෙනවා කියලා. එහෙමයි ස්වාමී. ඊළඟට පසුතැවෙන්නේ නැත්නම් ඒකට පසුතැවෙන්නේ නැති කෙනාට ඒ කරපු පාපේ උට වදදී පිටිපස්සෙන් එනවා කියලා මට මතක නෑ කියනවා යම් තැනක්. ඔබ වහන්සේ විස්තර කරන්න කියනවා මොකද මේ අය පරාජිකා වෙලා කියලා දන්නේ නැත්නම් ඊට පස්සේ කියනවා රජතුමනි එහෙනම් අහන්න කියනවා. ඒ තමයි කෙනෙක් මේ දන්නේ නැහැ මම ධර්ම අවබෝධයට අබහුවයි කියලා. නමුත් එයාගේ අතින් ගිහි පරාජික වෙලා තිබ්බ ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. උදාහරණයක් කියනවා. යම් කිසි යන කෙනෙක් ඉන්නවා එයාට විෂගෝර සර්පය දෂ්ට කරනවා එයා දන්නේ නැහැ. අපි කියමු නිදාගෙන හිටියා කියලා නිදාගෙන ඉඳින් දෂ්ට කරලා යනවා එයා දන්නේ නැහැ ගානක්වත් නැහැ. දැන් මැරෙනවද නැද්ද කියලා ඇහුවා. එතකොට යමක් දන්නේ කියන එක මේ කාරණාවේදී අදාළ නැහැ කියලා. මේ හරි විස්තර කරනවා ඊළඟට තමයි යම්කිසි කෙනෙකුට හලාහල විසක් ජීවිතේ නැති කරන විසක් මොකක් හරි කෑමකට හරි වතුරකට හරි මොකකට හරි දාලා දෙනවා. එයා දන්නේ නැතුව ඒක බොනවා. දැන් Taman නොදන්නා නිසා මරණින් ගැලවෙන්න පුළුවන්ද? දැන් ওই අන වින කොඩි වින වලට මිනිස්සු අහුවෙන්නේ දැනගෙනද? වාසී වලට අහුවෙන්නේ දැනව දැනගෙනද? ඊළඟට මේ රටේ එක එක කුමාන්තරණ වලට මායාවල් වලට රැවටීම් වලට අහුවෙන්නේ මිනිස්සු දැනගෙනද? නමුත් ඒ වගේ ප්‍රතිවිපාක මිනිස්සු විඳින්නේ නැද්ද? ඉතින් ආන්න ඒ වගේ තමයි කියනවා. නොදැනගෙන කතාවක් නැහැ කියනවා. රජතුමනි මතක නැද්ද කියලා අහනවා. අතීතේ රජතුමනි අතීතේ කලින්ගු රටේ ශක්විති රජ කෙනෙක් හිටියා කාලින් කියලා. ඒ කාලිංග බෝධි ජාතකෙම කියන්නේ. ඒ කලින් අහලා තියෙනවද දන්නේ නැහැ. අවශ්‍යයි බංශය මත. කාලිංග බෝධි ජාතකයේ තියෙන්නේ ඒ කාලිංග බෝධි රජුරුවන්ගේ පුතා ශක්තිති වෙනවා කියලා ඒකට රජුරු විරුද්ධ වුණ නිසා ඒ කුමා ඒ රජුරුව කැලේට යනවා. මඳුරට සාගල් නුවර කුමාරිකාවගේ පුතෙක් ශක්තිති රජ වෙනවා කියලා ඒ බිරිඳ රජුර විවාහ කරන්න යද්දී බෙදා ගන්න බැරුව එයාත් කැලේට යනවා. අවසානයේ ওই දෙනාම කැලේදී මුණ ගැහෙනවා. මෙයාලට දාව උපදිනවා ශක්තිති කුමාරයා, කාලිංග පුති කුමාරයා. ඉතින් සුදුසු කාලයේදී එයා තමන්ගේ රාජ්‍යයට ගිහිල්ලා තාත්තට අයිති රාජ්‍යයට ගිහිල්ලා රජකම ගන්නවා. රජකම ඇරන් දස ශක්තිතිවත්වල යෙදිලා චක්‍රරත්නේ පහළ වෙනවා ආකාශයෙන්. ශක්තිදි රජ වෙනවා. එහෙමයි. කැරකෙන කරත්තරෝදයක් වගේ විශාල මාණික්‍ය පහළ වෙනවා ඒ රජුරවන්ට. ඉතින් මේ රජුරෝ කැලේ ඉන්න තමන්ගේ අම්මයි තාත්තයි බලන්න මේ කලිමුග රටේ ඉඳලා චක්‍රරත්න මාණික්‍ය කැරකිලා යන ආකාශේ ආකාශයෙන් යන ඇතත් එක්ක යනවා. ඒ පිට උඩ නැගලා. ඒ ඇතා ආකාශචාරී. එතකොට ආකාශචාරී ඒ ඇතා පිට නැගල යද්දී එක දණක් තිබ්බා මේ එතනින් යන්න බෑ. ඉතින් මෙයා ඒ ඒ ආහසින් යන ඇතා පහළ වෙන්නෙම සක්විති රජුරුවන්ගේ අදහස ඉෂ්ට කිරීම පිණිසමයි. මේ හස්ති රත්නේ මේ හස්ති රත්නය. ඉතින් මේ සුදු ඇතා. ඒකට දැන් රජුරෝ සිහි කරනවා මට උඩින් යන්න ඕන මෙතනින් කියලා. ඇතා යන්නේ. ඒකට පුරোহিත ඕනම නොදන්නා දෙයක් දැනගන්න පුළුවන් ඕනම දෙයකට උත්තරයක් තියෙන පුරোহিত කෙනෙක් ඉන්නවා. එයාගෙන් ඕනම දෙයක් දැනගන්න පුළුවන්. ඒතර මේ පුරোহিত රත්නයකින් අර මේ කාලිංග රජු වහන ශක්තිති රජු කාලිංග බෝධි ශක්තිති රජු මට මෙතනින් යන්න බෑනේ. මේක මහා අద్భుත දෙයක් නේ. දැන් අහසේ එක දැනගිය යන්න බෑ. ඊට පස්සේ අර පූජිත රත්නේ ආකාශයෙන් බිමට වැළියා. වැල්ලා හොඳට ඒ භූමිය බලනකොට දැක්ක සුදු වැලිය ඇතිරිලා ඒ ඒ අයනෙන් ප්‍රියම් 30ක් විතර දුරින් දක්ෂිනාවර්තව තනකොළ කැරකිලා. ඒ කියන්නේ තනකොළ හැදිලා ඒකේ දකුණු පැත්තෙන් තමයි එන්නේ මේ දළු වෙන්නේ. එහෙමයි ස්වාමී. අවට ගස්වල හැම ගහකම අතු වෙන්නේ දකුණු පැත්තට. එහෙමයි. ඊට පස්සේ දැකලා එයාගේ දිවසින් බැලුවා හොඳට ආකාශය බලන කිසිම දෙවි කෙනෙක්ගේ විමානයක්වත් එතන උඩින් නැහැ. එහෙමයි. ඊට මෙයා ආය කතා කළා කොයි මේ පින්වත් ශක්තිති රජතුමනි මෙතනින් ඔබට තියා සද්දෙවිඳුටවත් යන්න බෑ මේ තමයි කිව්වා ලෝකෙට කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුදු වෙන තැන මෙතනයි කිව්වා. වජිරාසනේ පිහිටන තැන මෙතනයි. මහත්ය වජිරාසනේ තන පිහිටපු තැන බුදවරු නැති කාලේ ශබ්ද විඳුටවත් යන්න බෑ ආසින්. ලෝකයේ කිසිවෙක් එම ස්ථානයේ අභිමාන ස්වාමීන් එහෙම සමත් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාටවත් යන්න බෑ කියලා. සක්‍ර දේවේන්ද්‍රයාටවත් යන්න බෑ සක්විති රජ සමන්ට දැන් කොහොමදවත් යන්න බෑ. ඉතින් ඒක මේ මේක චෙක් කරන්නම සක්විති රජුරෝ මෙතන යන්න ඕන යන්න ඕන යන්න ඕන කියලා හිතුවා. ඒ හිතන්න හිතන්න වෙහෙසටපත් වෙලා ඇතා ඇතා මැරෙනවා. එහෙමයි පුරෝහිත රත්නේ ඒකත් දකිනවා. කියනවා රජතුමනි ඔබගේ ඈත් රත්නේ දැන් නැති වුණා කියලා මැරුණා කියලා. වෙන ඇතෙක් ගැන හිතන්න කියලා. එතකොටම වලහක කුලෙන් ඇතෙක් එනවා ආකාශේ. ඒ ඇත අපිට නැංග පස්සේ අර මලකුණ වැටෙනවා බිමට. ඊට පස්සේ රජුරවන්ට පුදුම හිතෙනවා. රන් දිදී මුතු මැණික් වලින් මේ භූමිය වහනවා. වහලා හොඳට වන්දනමාන කරනවා. වන්දනමාන කරලා ගොඩාක් පූජෝපහාර කරනවා. කියනවා මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න කියනවා ඒ කාලිංග රජුර දැනගෙන හිටියාද කිව්වා ওই වජිරාසනේ කියලා. නමුත් එතන උඩින් යන්න බැරි වුණානේ කිව්වා. ඒ නිසා තමන්ගේ අතින් ගිහි පරාජිකා වෙලා කියලා දැනගත්තේ නැති වෙන එක ධර්ම අවබෝධය කරන්ට එන බාධාවට අදාළ දෙයක් නෙවෙයි කිව්වා. ඒ නිසා පින්වත්නි කොච්චර බේරෙන්න ඕනද මේ වගේ. ඒ නිසා මවට උපස්ථාන කිරීම පියාට උපස්ථාන කිරීම සෑයට උපස්ථාන කිරීම, බෝධියට උපස්ථාන කිරීම, භික්ෂුණීන්ට උපස්ථාන කිරීම. මේ වගේන් තියෙන තුනුරුවන්ට ඔය තියෙන තුනුරුවන්ට උපස්ථාන කිරීමයි, මවුට පියාට උපස්ථාන කිරීමයි. අන්න ඒවා කරන්න කරන්න ධර්ම අවබෝධ කිරීමේ වාසනා ගුණය තමයි වැඩෙන්නේ. එතකොට ওই කාරණා පහට අපේ අතින් දෝෂ වෙනවා කියලා කියන්නේ ධර්ම අවබෝධය කරන්න තියෙන වාසනා ගුණය තමයි හීන වෙවි යන්නේ. එනිසා දැන් තේරෙනවා අම්මා තෑරලා තාත්තා තෑරලා තුනුරුවන් අතහැරලා නිවන් දකින්න බෑ කියන එක තේරෙනවා. ඒ දෙමව්පියන්ට ගරු කරමින්, සත්කාර කරමින්, ඔවුන්ගේ ජීවිතවලට සැපේ උපද්දවමින්, තුනුරුවන් කෙරෙහි ආදරෙන්, ගෞරවයෙන්, භක්තියෙන් තමයි මේ නිවන් මාර්ගයේ හිමීට හිමීට පුරුදු කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ විස්තරය කියනකොට රාජතුමාට හොඳට මේ කාරණාව පැහැදිලි වුණා. කියන ස්වාමීන් වහන්සේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ වචනයක්. ඒක ප්‍රතික්ෂේප කරන්න කිසි කෙනෙකුට බෑ. මම ඔබ වහන්සේ කියපු දේ එහි විදිහටම පිළිගන්නවා කියලා. ඒ විදිහට තමයි ඒ නිසා ධර්ම අවබෝධය කරන්ට මේ තියෙන බාධක දුරු කර කර තමයි රැකගෙන හිමීට මේක මැණිකක් රැක ගන්නවා වගේ මේ හිත රැක ගන්න තියෙනවා. ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා අපට බොහෝ උපකාර ධර්ම අද මේ දහම් පිළිසඳරෙත් අපිට අනුමෝදන් වන්න අවස්ථාව ලැබුණා. ස්වාමීන් අද දවසේ අපේ කාලය නිමා වුණා. අපට අවසර ලැබේවා. අද මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ මාළබී පදිංචි පින්වත් ඉෂාරා දතේෂ බාලසූරියන් පින්වත් දෙපළ දම්කෙත් බාලසූරිය පින්වත් පුතුණන් ඒකනාශ කරගෙන ඉතින් මේ සදැහැතියන් අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා වෙනස් ස්වාමීන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමු උතුම් පුණ්‍ය ආනුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි පින්වත්නි අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ මාළබේ පදිංචි පින්වත් ඉසාරා ඒ වගේම දතේශ බාලසූරිය යන දෙපළ සහ දාම්කෙත් බාලසූරිය පුතා විසින් මේ ඇත්ත ලොකු පිනක් රැස් කරගත් ආද මේ ධර්ම අවබෝධයට බාධා පිණිස තියෙන ගිහි පරාජිකා පිළිබඳව මේ සදහැවතුන් දැනුවත් කරන්න මේ දහම් වැඩසටහනට දායකත්වයේ දරලා ඉතින් මිලින්දා ප්‍රශ්නය හැරෙනකොට අපි කලින් අහලා තිබ්බේ නෑ වෙන තැනකින් මෙහෙම එකක්. එහෙමයි. කාටත් නිවන් දකින්න තියෙන කලබලෙ මිසක්කා මේකට බේරි බේරි දැන් මහතයා යුද්ධයකදී සතුරු නසන්න ඕන කියලා තුවක්කුව අරන් එකපාරම විදි තියාගෙන යනවා කියන එක නෙවෙයි හපංකම. තමාව වටෙන් කොහොම වට කරයි දෙහින් කොයි වගේ ප්‍රහාරයක් එයිද? කොච්චර දැනුවත්වද යුද්ධෙට බහින්න ඕන. එහෙමයි ස්වාමී. මේ වගේ මේ කලබලෙට නිවන් දකින්න බෑ. කලබලෙට නිවන් දක්න අයට බඩ යන එක අහුවෙයි. බුදුන් ලංකාවේ උපන්නා කියලා වගේ. ඒ මේකෙන් විතරක් මේ මෙච්චරක් විතරන්නේ තව තියෙනවා ප්‍රශ්න ටිකක්. මහත්ය ධර්ම අවබෝධය කරන්න බැරි තව එකක් තියෙනවා අපි ඊළඟ වැඩසටහනේ ඒක කතා කරනවා. ඒක මේ ඊළඟ ප්‍රශ්නේ විදියට නෙමෙයි තියෙන්නේ. තුන්වෙනි පොතේ අවසානයේට වගේ තියෙන්නේ. මම කල්පනා කළා මේ වැඩසටහනත් එක්කම අපි ඊළඟ වැඩසටහන කරමු කියලා ඒක ගැන. නේද? එතකොට මේ මේ ඒකෙන් තමයි තේරෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ සුළු පිරිසකට කියලා තේරෙනවා ඒකෙන්. ඒ නිසා ඊළඟ වැඩසටහනේදී අපි ඉතුරු කාරණා ටික කියනවා. ඉතින් මේ ඇත්තෝ ගොඩාක් පින් රැස් කරගත්තා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා සතුටින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඒ වගේම මේ ලක්දෙරණේ ධර්ම අවබෝධය කරපු සිංහල රහතන් වහන්සේලා වැඩ සිටියා සත්‍යයේ සත්‍යානුභාවයෙන් ඒ වගේම තුනුරුවන් සරණ දෙමව්පියන් ගැන තියෙන ප්‍රසාදයේ මාපිය ගුණ රැකගන්න පුළුවන් පරිසරයක් ලංකාවේ තියෙනවා සත්‍යයි. ඉතින් ඒ සත්‍ය අනුභවයෙන් මේ සිංහල ජාතියත් බුද්ධ ශාසනය දැන් පැහැදිලිව පේනවා නේද මේ ಗುಣ රැකගන්න පුළුවන් සිංහල ජාතියට කියලා. මේ බටහිර ජාතිවල මේ හාන් කවිෂයක් මිනිස්සු දන්නේ නැහැ නිසා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක්දෙරණත් මේ සත්‍යානුභවයෙන් මේ පින්බලෙන් සුරකීවා දෙවුරු ආරක්ෂා කරත්වා කියලා අපි මේ සිත ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින්වතුන් නමින් මිය පරලෝකී ඥාතීන්ට ඔබ කවුරුත් නමින් මිය පරලෝකී ඥාතීන්ට ඥාතීන් පරලෝ වශයෙන් සුඛී සුවපත් වේවා ඒ වගේම අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ දහම් මඟ විවර කරලා මේවා අනුවාදනය නොකරන්ට අපි නම් මේවා මොකක්වත් හාන්සාවිෂයක් දන්නේ නැහැ.